එක්වෙමු. ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ හෝමාගම පුරාණ විහාරාධිපති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 වාලිකා පබ්බතේ තේන කෝපන සමයේන ආයස්මාමේ ගියෝ භගවතෝ උපට්ඨාකෝ හෝති අතකෝ ආයස්මාමේ ගියෝ යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවං තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං චිතෝඛෝ ආයස්මාමේ ගියෝ භගවං තං ඒතද වෝච ඉච්ඡාමහං භංතේ ජන්තු ගාමං පින්ඩාය පාවිසිතුන්ති යස්ස දානි ත්වං මේ ගිය කාලං මඤ්ඤසීති අතකෝ ආයස්මා මේ ගියෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය ජන්තු ගාමං පින්ඩාය පාවිසි ජන්තු ගාමේ පිණ්ඩාය චරිත්වා පච්චාබත්තං පිණ්ඩපාත පටික්ඛං තෝයේන කිමි කාලාය නන්දියා තීරං තේනුපසංකමි අද්දසාකෝ ආයස්මාමි ගියෝ කිමි කාලාය නන්දියා තීරේ ජංගා විහාරං අනුවද්දකං මානෝ අනු විචරමානෝ අම්බවනං පාසාදිකං රමණීයං දිස්වානස්ස ඒතද හෝසි පාසාදිකං වතිදං අම්බවනං රමණීයං අලං වතිදං කුලපුත්තස්ස පදාන තික්කස්ස පධානාය සචේමං භගවානුජානෙය ආගච්ඡේයහං ඉමං අම්බවනං පධානායාති ධර්මස්සවනාබිලාභී සත්පුරුෂ වාසනාවන්ත කාරුණික පින්වත්නි ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළේ අංගුත්තර නිකායේ නවක නිපාතේ පළවෙනි පණ්ණාසකේ මේගිය කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වාලිකා නගරයේ ආසන්න කන්දක බුදුරජාණන් වහන්සේ වැඩ ඉනවා. මේ වැඩ ඉන වකවානුවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කළේ මේගිය කියන හාමුදුරුව. ඊට පස්සේ තමයි ආනන්ද හාමුදුරුව ප්‍රධාන අග්‍ර උපස්ථායක තනතුරටපත් උනේ. ඊට ප්‍රථම කීප නමක්ම බුදුහාමුදුරන්ට අප උපස්ථාන කළා. මේ වාලිකා නගරයේ කන්දක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේගිය කියන හාමුදුරුව බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් අප උපස්ථාන කරපු කෙනෙක්. හිමේගේ හාමුදුරුව දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මේ වාලිකා නගරයෙන් ටිකක් සමීපයේ තියෙන ජන්තු කියන ගාමයට පිණ්ඩපාතේ සඳහා යන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන පාත්‍ර සිවුරු අරගෙන මේගේ හාමුදුරුව ජන්තු කියන ගාමයට පිණ්ඩපාතේ සඳහා වැඩම කරනවා. පිණ්ඩපාතේ අරගෙන දානය වළඳන්න තව වෙලාව තිබෙන නිසා මේ හාමුදුරුවෝ ටිකක් ඇවිදගෙන යනවා. ඉදිරියට ඇවිදගෙන යනකොට මේගිය හාමුදුරුවන්ට දකින්න ලැබෙනවා කිමිකාලා කියන ගංගාව. මේ ලස්සන නදිය දකින්න දෙපැත්තේ සුදු වැලි තලාව තියෙනවා ගඟ ගලාගෙන යනවා. බොහොම ලස්සනවට පරිසරය පක්ෂීන් පියාඹාගෙන යන බොහොම නිහඬ පරිසරයක්. ලස්සන අඹගස් තියෙන අඹ උද්‍යානයකුත් තියෙනවා. ඉතින් මේ ගිය හාමුදුරුවන්ට හිතෙනවා මේ කිමිකාලා නදියේ අසබඩ තියෙන මේ අඹ උද්‍යානය බවුන් වඩන කෙනෙකුට ප්‍රදාන් වීරිය වඩන කෙනෙකුට භාවනා යෝගියෙකුට සුදුසුම තැන තමයි මෙතන භාවනා වඩන්න සිත දියුණු කරන්න කියලා මේගේ හාමුදුරන්ට අදහසක් ඇති වෙනවා. මේ ලස්සන පරිසරය කිමිකාලා නදිය ගලාගෙන යනවා. දෙපැත්තේ සුදු වැලි තලාව තියෙනවා. මුලස්සන රමණීය පරිසරයක් පක්ෂීන්ගේ හඬ පමණයි ඇහෙන්නේ. මේගේ හාමුදුරුවෝ හිතනවා මේ සුදුසුම තැන තමයි භාවනා කරන්න මෙතෙන්ට එන්න ඕන කියලා. මේ මේගේ හාමුදුරුවෝ මේ අදහස ඇති හිතේ තියාගෙන නැවතවතාවක් අර වාලිකා නගරයේ ඒ කන්දේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ ළඟට මේගේ හාමුදුරු වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මේ තමන් එපින්ඩපාති ගිය හැටි පින්ඩපාතේ අරගෙන එයාවිදගෙන යනකොට දැකපු ඒ පරිසරය පිළිබඳව බුදුහාමුදුරන්ට කියනවා. භාග්‍යවතුන් වහන්සේ අද මම අහවල් ජන්තු කියන ගාමේට ගියා පින්ඩපාතේ. ඉතින් මං ටිකක් ඇවිදගෙන යනකොට කිමිකාලා නදිය දකින්න ලැබුණා. ලස්සන අඹ උද්‍යානයක් තියෙන රමණීය සුන්දර සිත්කලු පරිසරයක් නිහඬ පරිසරයක් බුදුහාමුදුරුවනේ මම එහාට යන්නද පින්ඩ මේ භාවනා කරන්න ප්‍රදාන් වීරිය වඩන්න භාවනා කර සිත දියුණු කරන්න යන්නද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ඉල්ලුවා. පින්වතුනි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට කියන්නේ මේ ගිය ටිකක් ඉවසන්න. දැන් මේ වෙලාවේ මම තනියෙන් ඉන්නේ කවුරු හරි භික්ෂුවක් එනකන් ඉඳ කලබල වෙන්න එපා කියලා. ඉතින් නැවත වතාවක් මේගේ හාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවනේ මම යන්නද ඒ කිමිකාලා කියන ගංගාසබර තියෙන අඹ උද්‍යානයේට. ලස්සන පරිසරයක්. ආයෙත් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ගිය ටිකක් ඉවසන්න කවුරු හරි භික්ෂුවක් එනකන් ඉන්න මම දැන් තනියෙන් ඉන්නේ මේ ටික වෙලාවක් ඉවසන්න කියලා. ආයෙත් වතාවක් මේ ගිය හාමුදුරුව බුදුහාමුදුරුව අමතලා ප්‍රකාශ කරන්නේ ඔබ වහන්සේ නම් බුදුබව ලබාගෙන අමුතුවෙන් සිත දියුණු කරන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ මේ සියලු ධර්මය අවබෝධ කරගෙන මම නිකම්ම නිකං කෙනෙක් යන්නද කියලා. ඉතින් මේ ගිය හාමුදුරුව මේ අවස්ථා තුනක්ම ඉල්ලීම කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට ඉඩ දෙනවා. දිනේ ගිය හාමුදුරුව බොහොම සතුටින් පාත්‍ර සිවුරු අරගෙන මේ අර කිමිකාලා නදියේ අසබඩ තියෙන අඹ උද්‍යානය කරා ගමන් කරනවා. ඉතින් ගිහිල්ලා හේවන තියෙන අඹ ගහක් මුල පාත්‍ර සිවුරු තියලා භාවනාවට මේ ගිය හාමුදුරුව වාඩි වුණා. ඉතින් ස්වල්ප වේලාවයි ගියේ මේ ගිය හාමුදුරුවන්ගේ සිත නොයෙකුත් අරමුණු කරා යොමු වුණා. රාග සිතුවිලි, ద్వේෂ සිතුවිලි, මෝහ සිතුවිලි, විතරක සිතුවිලි, අකුසල සහගත දේවල්ම තමයි මේගේ හාමුදුරන්ගේ හිතට ගලාගෙන එන්නේ. තමන් ගිහි කාලේ ගත කරපු හැටි, තමන්ගේ ජීවිතේ නොයෙකුත් සිද්දු අතීත සිතුවිලි සිදුවීම් මේගේ හාමුදුරන්ට මතක් වෙනවා. හිත ඒක අරමුණකම තියාගන්න බෑ. නොයෙකුත් අකුසල සහගත පාප සිතුවිලි රාග සිතුවිලි, ద్వේෂ සිතුවිලි, මෝහ සිතුවිලි, විතරක සිතුවිලි, බොහෝ අකුසල් සහගත සිතුවිලි කරා තමයි හිත යොමුවන්නේ. මේගේ හාමුදුරන්ට හරි පුදුමයි. මම මෙච්චර ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මෙච්චර තුනුරුවන්ට ගරු කරන කෙනෙක්. බුදුහාමුදුරන්ට බොහොම ශ්‍රද්ධාවෙන් අප උපස්ථාන කරපු කෙනෙක්. ඇයි මගේ හිත සංසුන් කරගන්න බැරි? ඇයි මගේ හිත මෙල්ල කරගන්න බැරි කියලා Tamanටම Taman ප්‍රශ්න කරගෙන නැවත වතාවක් භාවනාවට සූදානම් වුණා. ඒ වෙලාවෙත් එහෙමම තමයි තමන්ගේ සිතුවිලි විවිධ අරමුණු කරා යොමු වෙනවා. විවිධ අරමුණු කරා හිත යොමු වෙනවා. අකුසල සහගත සිතුවිලිම රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි, විතරක සිතුවිලි එක එක දේවල් හිතට ගලාගෙන එනවා. හිත සංසුන් කරගන්න ධර්මයට තියමු කරගන්න බෑ. මේ ගියාම්දුරු නැවත වතාවක් නැගිටලා බුදුහාමුදුරුවෝ ඉන්න තැනට නැවතර වාලිකා නගරයට වැඩම කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දකිනවා මේ ගිය හාමුදුරුවෝ ඈත ඉඳලා එනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ගිය හාමුදුරුවෝ හිත පෑරෙන වචනයක්වත් මතක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට පැහැදිලි කරනවා මේ ගිය මහණෙනි මේ ජීවිතය පුරුදු කරන්න ඕන ජීවිතයට සම්බන්ධ කරගන්න කාරණා පහක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කාරණා පහක් තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න භාවනාවට යොමු වෙන හැටි මේකේ හාමුදුර උපදෙස් දෙනවා. පළවෙනි උපදේශය තමයි කල්යාණ මිත්‍රත්වය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියනවා. දෙවෙනි එක තමයි සිල්වන්ත භාවයේ ජීවිතයට පුරුදු කරගන්න කියනවා. තුන්වෙනි කාරණාව තමයි දස කතා ජීවිතයට පුරුදු කරගන්න කියනවා. හතරවෙනි එක පටන්ගත් වීරිය උත්සාහය. පස්වෙනි එක ප්‍රඥාව. මෙන්න මේ කාරණා පහ තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න. ජීවිතයට යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේගිය හාමුදුරුවන්ට මතක් කරන්න. බුදුරජාණන් වහන්සේ මේගිය හාමුදුරුව අමතලා ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා මේගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරායාම පිණිස පංච ධර්මයක් උපකාරී වෙනවා. පංච ධර්මයක්. ඒ කවරයක්ද? පළවෙනි එක මේගේ හාමුදුරුව අමතනවා. මෙහිදී භික්ෂුව කලන මිතුරන් ඇත්තෙක් වෙනවා. ඒ වගේම කලන යහළුවන් ඇත්තෙක් වෙනවා. කලන මිතුරන් ඇසුරට නැඹුරු වූයෙක් වෙනවා. මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වන පළවෙනි කරුණ මේකයි. මේගේ හාමුදුරන්ට ඒ කාරණා පහ බුදුහාමුදුරු පැහැදිලි කරන පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ජීවිතේට පුරුදු කරගන්න කියලා කිව්වේ. දෙවෙනි එක තමයි මේගිය භික්ෂුව සිල්වත් වෙන්න ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වෙන්න ඕනේ. යහපත් ඇවතුම් පැවතුම් ඇතුව වසන්නෙක් වෙන්න ඕනේ. අනුමාත්‍ර වූ වරදෙහි බිය දකින සුළු සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන් යුත් වෙන්න ඕන. මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරායම පිණිස උපකාර වන දෙවන කරුණ එකයි. මේ ගිය තුන්වෙනි කාරණාව කෙලෙස් පතුරු ගැලවී යන සමත විදර්ශනා භාවනා සිතට උපකාරී වෙන යම් ඒ කතාවක් ඇද්ද එනම් අල්පේච්ඡ බව දැනගෙන කතා කිරීම ලද දෙයින් සතුටු වීම ගැන කතා කිරීම හුදකලා විවේකයේ ගැන කතා කිරීම, නොඇලී සිටීම ගැන කතා කිරීම, වීරිය පටන් ගැනීම ගැන කතා කිරීම, සීලය ගැන කතා කිරීම, සමාධිය ගැන කතා කිරීම, ප්‍රඥාව ගැන කතා කිරීම, විමුක්තිය ගැන කතා කිරීම, විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කිරීම මෙබඳු කතාව කැමැතිසේ ලබන්නෙක් වෙන්නට ඕන. නිදුකින් ලබන්නෙක් වෙන්න ඕන. විපුලසේ ලබන්නෙක් වෙන්න ඕන. මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරායන් පිණිස උපකාරණ තුන්ගෙන කරුණයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ගිය අමතනවා වික්ෂුව පටන්ගත් වීරිය ඇත්තෙක් වෙන්න ඕනේ. අකුසල් දහම් ප්‍රහාණය කිරීම හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුක්ත වෙන්න ඕනේ. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වෙන්න ඕනේ. කුසල් දහම් පිළිබඳ පසුබට නොවන වීරිය ඇත්තෙක් වෙන්න ඕන. මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරායාම පිණිස උපකාර වෙන සිව්වෙනි කාරණේ එකයි. අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ ගිය අමතලා ප්‍රකාශ කරන භික්ෂුව ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන මනවින් දුක්ඛක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. මේ මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මෝරායම පිණිස උපකාරන පස්වෙනි කරුණයයි. ඉන් අනුතුරු බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මේ ගිය ඒ භික්ෂුව විසින් මේ පංච ධර්මද පිහිටා වැඩිදුරටත් ධර්මයන් සතරක් වැඩි යුතු වෙනවා. රාගය ප්‍රහාණය කිරීම සඳහා අසුබ භාවනාව වඩන්ට ඕනේ. ද්වේෂය ප්‍රහාණය කිරීම සඳහා මෛත්‍රිය වඩන්ට ඕන. අනවශ්‍ය විතරක නැසීමට ආනාපාන සතිය වඩන්ට ඕන. එවැගේම මම වෙනි යන මාන්නේ මුලින්ම නැතිව අනිත්‍ය සංඥාව වඩන්ට ඕන. මේ ගිය අනිත්‍ය සංඥා වඩන භික්ෂුවහට අනාත්ම සංඥාව පිහිටනවා. අනාත්ම සංඥාති භික්ෂුවගේ සිත අස්මිමානය මුළුමනින්ම නැසීම සිද්ධ වෙනවා. මෙලවදීම නිවනට පැමිණෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට තමන්ගේ මේ සිත දියුණු කරන්න මෙන්න මේ කාරණා ටික පළවෙනි එක කල්යාණ මිත්‍රත්වය සිල්වන්ත භාවය දස කතා පුරුදු කිරීම පටන්ගත් වීරිය උත්සාහය ප්‍රඥාව මේ කාරණා පහ උගන්වනවා ඒ වෙලාවේ මේගේ හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ගාථාවකිමුත් ප්‍රකාශ කරනවා පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජනං වාරි ජෝව තලේ කිත්තෝ ඕක මොකත උබ්බතෝ පරිපන්දතිදං චිත්තං මාරදෙයං පහතවේ මේ ගාථාව මේගේ හාමුදුරන්ට බුදුහාමුදුරු දේශනා කළ හිතේ ස්වභාවය මෙහිත බොහෝ අරමුණු කරා යොමු වෙනවා බොහෝ කාරණා කරා හිත ගමන් කරනවා. හැබැයි මේ හිතේ ස්වභාවය මොන වගේද? අර ජලයෙන් ගොඩගත් මාළුවේ යම්සේ දඟලනවද? ඒ වගේ අපේ හිතත් එහෙමයි. හැබැයි මේ ප්‍රඥාවන්ත මිනිසයා අර හීවඩුවේ හී දණ්ඩක් සකස් කරගන්නේ යම්සේද ප්‍රඥාවන්තයාම හිත දියුණු කරගන්නවා. හිත දියුණු කරගන්නවා. ඒ හිත දියුණු කරපු කෙනා මොක්කාන්ති මාර බන්ධනා මායයාගෙන් මිදෙන්න තියෙන එකම ක්‍රමේ හිත දියුණු කිරීම කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එවනම් පින්වතුනි මේ මේගිය සූත්‍රය භාවනා වඩන කෙනෙකුට, බවුන් වඩන කෙනෙකුට තමන්ගේ ජීවිතේ සකස් කරගන්න ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවක්. අර මේගිය හාමුදුරුව තමන් අර පින්ඩපාතේ වැඩම කරලා පින්ඩපාතේ ලබාගෙන අර ගමන් කරනවා. ඒ ගමන් කරනු දැකපු දේ ඒ අවට පරිසරය ඒ අඹ උද්‍යානයේ දැකලා බොහොම කලබලයෙන් තමයි Tamanට සිතුවිල්ලක් ඇති වුණේ භාවනා කරන්න යන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පළවෙනි අවස්ථාවේ කියනවා මේ ගිය කලබල වෙන්න එපා. දෙවෙනි වතාවෙත් කියනවා කලබල වෙන්න එපා. තුන්වෙනි වතාවෙත් මේ ගිය ඉල්ලීමට තමයි අවුන්කන් දීලා අවසර දුන්නේ. ඉතින් බණ භාවනා කරන්න උත්සාහ කරන අය කලබලයේ තියෙන අය තමන්ගේ සිත සකස් කරගන්න බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ට කියන්නේ මේ ගිය ජීවිතේ මුහු කුරා යන්න ඕන. ජීවිතේ පුරුදු කරන්න ඕන. හදිසි තිබ්බට කලබලයේ තිබ්බට යමක් කරගන්න බෑ. ඒක සුදුසු වෙලාව එනකන් ඉන්න ඕන. මෙතන හරි වැදගත් කාරණා පහක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. භාවනාවලට කැමැති අය, සතර දුකින් අත මිදීමට කැමැති අය, මේ ගිහාඳුරන්ට පමණක් නෙමෙයි ඔබටත් අපටත් හරි වැදගත් කාරණා පහක් මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ එමනම් ඒ තමන්ගේ චරිත ස්වභාවයන් තමන් තේරුම් අරගෙන තමන්ගේ රාගය ප්‍රහාණය කිරීම සඳහා අසුබ භාවනාව තමයි තමන්ගේ චරිත ස්වභාවයන් තමන් තේරුම් ගන්න ඕනේ මට මොන වගේ චරිත ස්වභාවයක්ද මොන වගේ චරිතයක්ද තියෙන්නේ කිමනම් රාගයේ තියෙන අය අසුබ භාවනාව වඩන්න ඕනේ ඒ වගේම द्वේෂයේ තරහව වෛරයේ තියෙන අය මෛත්‍රී භාවනාව වඩන්න ඕන. ඒ වගේම සිත නොයෙකුත් අරමුණු කරා පව් සිතුවිලි කරා යොමු වෙනවා නම් සිත විවිධ තැන්වල ගමන් කරනවා නම් ආනාපාන සති භාවනාව වඩන්න ඕන. එනිසා තම මමය මගේ කියන මේ අනිච්ච සංඥාව වඩන්න ඕන. ඉතින් මේ අනිච්ච සංඥාව ඊටාත්ම වැදගත්. ඒ නිසා මේ තමන්ගේ ජීවිතයේ පිළිබඳ අවබෝධයක් ලබාගෙන චරිත ස්වභාවයේ තේරුම් අර ඒ චරිතය අනුව තමන්ගේ සිත භාවනාවට යොමු කරගන්න ඕන. සා පින්වතුනි පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ කල්යාණ මිත්‍රත්වය. මේ කල්යාණ මිත්‍රත්වය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ ශරීයුත් මොගලන් දෙනම ශරීයුත් හාමුදුරුව තමයි උතුම්ම කල්යාණ මිත්‍රයා වශයෙන් සඳහන් කරගෙන බලන්න මේගේ හාමුදුරුවෝ තමන්ගේ උතුම්ම කල්යාණ මිත්‍රයා අතහැරලා තමයි අර මේ කිමිකාලා ප්‍රදේශයේ වැඩම කළේ. බුදුහාමුදුරුවෝ තමයි උතුම්ම කල්යාණ මිත්‍රයා. ශ්‍රී සද්ධර්මයේ තමයි උතුම්ම කල්යාණ මිත්‍රයා. ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනය අඩක් පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ තුල නේද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ආනන්දය එහෙම කියන්න එපා. භාගයක් නෙමෙයි සම්පූර්ණම මේ සම්මා සම්බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ තුල. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඊ타ත්ම වැදගත්. කල්යාණ මිත්‍ර ඇසුර. දැන් අර සිඟාලෝවාද සූත්‍රයේ අම්මා තාත්තට අයිති යුතුයකම් පහක් දේශනා කරනවානේ. ඔබ දන්නවනේ යුතුයකම් ටික. ඒ සමාජයේ වෙසෙන මිනිස්සු කණ්ඩායම් 6කට බුදුහාඳුරු බෙදුවා. සමාජ සංස්ථා හයක්. ඒක සංස්ථාවක් තමයි අම්මා තාත්තා දූ දරුවෝ. ඉතින් අම්මගෙන් තාත්තගෙන් යුතුයකම් දරුවන්ට වෙන්න ඕන පහක්. එයින් දෙකක් තමයි පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේති. දරුවෝ පාපයෙන් වළක්වන්න ඕන. පාපයෙන් වළක්වලා කල්යාණ මිත්‍ර සම්පත්තියට ධර්මයට යොමු කරන්න ඕන. කල්යාණ මිත්‍රයා තමයි අපි පාපයෙන් වළක්වන්නේ. අපි යහපතේ යොදවන්නේ. පින්කම් වලට අඳගහගන්නේ. සත්පුරුෂ ධර්මයේ තියෙන කල්යාණ මිත්‍රයා තුල එවනම් අපේ ජීවිතය සැපවත් කරගන්න ආලෝකමත් කරගන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය වඩාත් වටිනවා. ඉතින් ගුරුවරු වශයෙන් දෙමව්පියන් වශයෙන් වැඩිහිටියන් වශයෙන් අපි කල්යාණ මිත්‍රයා කවුද කියන එක මේ පුංචි දුවලා පුතාලාට අපි පෙන්වලා දෙන්න ඕනේ. අද බොහෝ සමාජයේ අපි දකිනවා මේ කල්යාණ මිත්‍රයන්ට වඩා පාප මිත්‍රයන් තමයි බොහෝ දෙනාට මුණ ගැසෙන්නේ. නිසා කල්‍යාණ මිත්‍රයෝ මේ සමාජයේ ඉන්නවා. යහපත් සත්පුරුෂයෝ මේ සමාජයේ ඉන්නවා. මේ කල්‍යාණ මිත්‍රයෝ අපේ ජීවිතේ අපි තෝරා ගන්න ඕන. කල්‍යාණ මිත්‍රයෙක් අසුරු කරන්න නැත්නම් හුදකලාව තනිව ජීවත් වෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ. ඉතින් පළවෙනි කාරණාව මේගේ හාමුදුරණ දීපු උපදේශය තමයි කල්යාණ මිත්‍රත්වය ජීවිතයට පුරුදු කරගන්න. කල්යාණ මිත්‍රත්වය. ඉතින් මේගේ ආම්දුරෝ මේ කල්යාණ මිත්‍රත්වය ජීවිතයට පුරුදු කරගත්තා. ඉතින් කල්යාණ මිත්‍රත්වය ඇසුර තුලින් තමයි පාපයෙන් වැළකීලා ධර්මයට යොමු වෙලා සත්පුරුෂයෙක් බවට පත් වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව සිල්වන්ත භාවය, ශික්ෂාපද සමාදන් වීම, ශික්ෂාපද අපේ ජීවිතයේ වැරද්දෙන් මුදවා ගන්න. දැන් පංචශීල ප්‍රතිපදාව ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ සදාචාර සම්පන්න සමාජයක අත්තිවාරම වශයෙන් තමයි පංචශීල ප්‍රතිපදාව මේක එක જાතියකට එක ආගමිකයෙකුට නෙමෙයි සමස්ත මනුස්ස වර්ගයාටම පොදු සාධාරණ ධර්මතාවයක් මේ පංචශීල ප්‍රතිපදාව ජීවිත සංරක්ෂණය දේපල සංරක්ෂණය චරිත සංරක්ෂණය සත්‍යවාදී බව සෞඛ්‍ය සංරක්ෂණය බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේගේ පංචශීල ප්‍රතිපදාව එක ජාතියකටවත් එක රටකටවත් එක කුලයකටවත් මේ සමස්ත මනුස්ස වර්ගයාට අවශ්‍ය කරන සාධාරණ ධර්මතා පහක් මේ ජීවිත සංරක්ෂණය තමන්ගේ ශරීරයේ තමන් ආදරේ තමන්ගේ ශරීරයේ තමන්ගේ ප්‍රාණයට ආදරේ වගේම සියලු සත්වයෝ තමන්ගේ ජීවිතවලට ආදරේ මේ ගැන අපි හිතන්න ඕනේ දණ්ඩණයට මරණයට දඬුවමට මම බියයි වගේම අනිත් අයත් මේ දණ්ඩණයට මරණයට බියයි කියන එක අපි කල්පනා කරන්න ඕන. එනිසා මේ සිල්වන්ත භාවය පංචශීල ප්‍රතිපදාවේ පළවෙනි එක සිල්වත්කම අපේ ජීවිතයට පුරුදු කරගන්න ඕන. කාය වාචානං සමෝදානං සීලං කය වචනේ දෙක සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. සීලය පවණක් මදි. වතාවතත් අවශ්‍යයි. වතාවත් කිරීම බුද්ධ වන්දනා කිරීම වතාවත් කිරීමත් අවශ්‍යයි. නිසා සිල්වන්ත භාවයේ වගේම තමන්ගේ ජීවිතයේට මේ වතාවතත් අපි පුරුදු කර ගන්න ඕන. ඒ වගේම මේ පංචශීල ප්‍රතිපදාවේ දෙවෙනි කාරණාව මේ පළවෙනි එක ප්‍රාණඝාතය, දෙවෙනි එක සොරකම, තුන්වෙනි එක දුරාචාරය, හතරවෙනි එක බොරුව, වංචාව, පහ මද්ද්‍රව්‍ය. බලන්නකෝ මේ මද්ද්‍රව්‍ය පිළිබඳව හිතලා බලන්න. දැන් අපි දන් දීලා අපි ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන මේ පංචවිධ සම්පත්තියක් අපි ලබා ගන්න. මද්ද්‍රව්‍ය පානයෙන් මේ පංචවිධ ශක්තියෙම දුර්වල කර ගන්න. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව මේවා පිරිහෙනවා මද්ද්‍රව්‍ය නිසා. දන් දීමෙන් මේවා වැඩෙනවා. හැබැයි අවාසනාවන්තකම තමයි මේ දන් දීලා ලබා ගන්න මේ පංච බලය මද්ද්‍රව්‍ය නිසා ඇති කරගන්න. මද්ද්‍රව්‍ය පානේ නිසා බලන්නද සමාජයේ කොච්චර මිනීමරුන් සිද්ධ වෙනව අපරාධ සිද්ධ වෙනවද? රෝහලකට රජයට කොච්චර වියදමක් දරන්න වෙනවද මේ මද්ද්‍රව්‍ය නිසා වෙන අනතුරු රෝගාබාධයන් මිනීමරුන් නිසා රජය විශාල වියදමක් මේ සෞඛ්‍ය සඳහා යොදවනවා. නිසා මේ මද්ද්‍රව්‍ය පිළිබඳ මීට වඩා අපි අවධානය යොමු කරලා මේ ජීවිතයේ අපි මතින් තොර සමාජයක් ගොඩනගන්නට අපි කල්පනා කරද තරුණ පරපුර ශීඝ්‍රයෙන් විවිධ විෂම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ජීවිත සංරක්ෂණය, දේපල සංරක්ෂණය, චරිත සංරක්ෂණය, සත්‍යවාදී බව, සෞඛ්‍ය සංරක්ෂණය. මේ පස්වෙනි ශික්ෂාපදයේ කඩාගත්තොත් අර මුල් ශික්ෂාපද හතරම කැඩෙනවා. නිසා අපි කල්පනා කරන් දැන් බන්ධනාගාර ගත වෙන අය කොච්චර බන්ධනාගාරවලද ඉන්නවද අපේ සමාජයේ මිනිස්සු. මේ පන්සිල් ටික රැකගන්න බැරි වෙච්ච අය තමයි බන්ධනාගාරගත වෙන්නේ. ප්‍රාණඝාතය නිසා, සොරකම නිසා, දුරාචාරය නිසා, බොරුව වංචාව නිසා, මද්ද්‍රව්‍ය නිසා මේ මිනිස්සු මේ බන්ධනාගාරගත වෙන්නේ පන්සිල් ටික රැකගන්න බැරි වෙච්ච නිසා. එනිසා පින්වතුනි මලියේ මහානායක හාමුදුරුව නිතර කියපු දෙයක් තමයි මිනිසා හදාගෙන රට හදමු. අද අපේ සමාජය තුල බලන්න සත්පුරුෂ යහපත් පුරවැසියෝ පින් ඇති ඇත්තෝ කොච්චරවත් ඉන්නවා. වැඩියෙන් ඉන්නේ හැම පිරිස්. නමුත් මේ පාපකාරී මිනිස්සු නිසා විෂමාචාර මිනිස්සු නිසා අපේ සමාජය අද බොහෝ දෙනා බයෙන් ත්‍රාසයෙන් තමයි ජීවත් වෙන්නලා තින්සාර මේගේ හාමුදුරන මතක් කළේ දෙවෙනි කාරණාව සිල්වන්ත භාවය ශික්ෂාපද සමාදන් වීම නිසා අපි සිල්වන්ත භාවය කාය වාචානං සමෝදානං සීලං කය වචනය දෙක සංවර කර ගැනීම මේ කාරණාව අවශ්‍යයි එනිසා පින්වතුනි මේ ගිය හාමුදුරුවෝේ පළවෙනි කාරණාව කල්යාණ මිත්‍රත්වය ඇති කරගත්තා සත්පුරුෂ ඇසුර කල්‍යාණ මිත්‍ර සම්පත්තිය දෙවෙනි එක සිල්වන්ත භාවය ජීවිතේ පුරුදු කරගත්තා තුන්වෙනි එක දස කතා ජීවිතයට පුරුදු කරගන්න කිව්වා. දස කතා. දැන් දස කතා පිළිබඳව මම මුලින් මතක් කළා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේ දස කතා අපේ ජීවිතයට පුරුදු කරගන්න කිව්වා. අප්පිච්ච කතා කියලා කිව්වේ තමා තුළ ඇති කරගත් අල්පේච්ඡ බව පිළිබඳව කතා කිරීම අල්පේච්ඡ භාවය දෙවෙනි එක සන්තුට්ටි කතා ලද දෙයින් සතුටු වීම ගැන කතා කිරීම පවිවේකත හුදකලා ජීවිත නිසා තමාගේ සිතේ ඇතිවෙන හා කයේ ඇතිවෙන ඇති කරගත් උතුම් විවේකය මේක පවිවේක කතා අසංසංග කතා කාම ආශ්‍රයයන්ගෙන් වෙන්වීම නොඇලී සිටීම ගැන කතා කිරීම විරියාරම්භකත අකුසල් දුරු කිරීමට කුසල් වැඩිවීමට වීරිය පවත්වන්න ඕන ආකාරය ගැන කතා කිරිය. සීල කතා තම ආරක්ෂා කරන සීලය පිළිබඳ සිතින් ආවර්ජනය කිරීම පිළිබඳ කතා කිරීම. සමාධි කතා තමා උපදවාග සමාධිය පිළිබඳ සිහි කිරීමේ ඇති අනුසස් ගැන කතා කිරීම. පඤ්ඤාගත විදර්ශනා සංඥා පඤ්ඤා ප්‍රඥා විදර්ශනා නුවණ පිළිබඳ කරන කතා විමුක්ති කතා ඒ වගේම දුකින් නිදහස් වීම පිළිබඳ කියන කතාව විමුක්ති ඥාන දර්ශන කතා දුකින් නිදහස් වීම ගැන ඇති අවබෝධය ගැන කතා කිරීමේ දස කතා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ පින්වතුනි දස කතා අපි පුරුදු කරන්න ඕනේ ජීවිතයට සම්බන්ධ කරගමයි දෙතිස් කතා ප්‍රතික්ෂේප කරන්න කිව්වා නිවනට බාධාවක් සමගියට බාධාවක් දියුණුවට බාධාවක් දැන් සීලය රකින්න කෙනා සිල්වන්ත භාවයේ පුරුදු කරගෙන මේ දස කතා පුරුදු කරන්න ඕනේ දස කතාව ගැන කතා කරන්න ඕනේ හිතන්න ඕනේ හැබැයි මේ සීලයට බාධා කරන නිවනට බාධා කරන සමගියට බාධා කරන මේ දෙතිස් කතා ප්‍රතික්ෂේප කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ මේ දෙතිස් කතා ප්‍රතික්ෂේප කරන්න කියලා කිව්වා එතකොට මේ දෙතිස් කතා මොනවද මේවා ඔබ දන්නවා දැන් දස කතා ටික ඔබ දන්නවා අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා මේ දස කතා තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන දෙතිස් කතා නොකර ඉන්න තරමට හොඳයි. දෙතිස් කතා ප්‍රතික්ෂේප පළවෙනි එක තමයි රජුම් පිළිබඳ කතා. සොරුම් පිළිබඳ කතා. ඇමතියන් පිළිබඳ කතා, සේනා පිළිබඳ කතා, බිය පිළිබඳ කතා, යුද්ධ පිළිබඳ කතා, කෑම පිළිබඳ කතා, ඒ වගේම බීම පිළිබඳ කතා, ඇඳුම් පිළිබඳ කතා, යහන් පිළිබඳ කතා, මල් මාලා පිළිබඳ කතා, සුවඳ පිළිබඳ කතා, නෑයන් පිළිබඳ කතා, රත වාහන පිළිබඳ, ඒ වගේම ගම්, ඒ වගේම නියංගම් නගර, ඒ වගේම ජනපද, ස්ත්‍රීන්, ඒ වගේම සූරයන් වීති පිළිබඳව, වැව් පොකුණු පිළිබඳ, මියගිය නෑයම් පිළිබඳව, નિરර්ථක දෑ පිළිබඳව, ඒ වගේම මුහුද පිළිබඳ සාස්ෘතවාද, උච්ඡේදවාද, දියුණුව පිළිබඳ, පස්කම් පිළිබඳ, ආත්මය පිළිම පිළිබඳ කතා මේවා දෙතිස් කතා. මේ දෙතිස් කතා අපේ ජීවිතයට ගැටලු ඇති කරනවා. නිවනට බාධා කරනවා. දැන් බලන්න අපේ රටේ රජයක් ගත්තොත් එහෙම රජයක් අපේ බදු අය කරනවා. ජනතාවගේ වගකීමක්. ඉතින් රජයේ විශාල වියදමක් සෞඛ්‍යය සඳහා යොදවනවා. එවම විශාල වියදමක් අධ්‍යාපනය සඳහා යොදවනවා. විශාල වියදමක් වෙනත් සුබසාද කටයුතු සඳහා යොදවනවා. ඒතෝ රජය විසින් ඒ ලබා ගන්න බදු මුදල් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා විශාල වශයෙන් යොදවන. ඉතින් මේවා අපි රජය ගැන උදේ නැගිට වෙලා විඳලා රැ නිදාගන්න යනකම් රජේ විවේචනය කරන මැටි ඇමතුරු විවේචනය කරනවා නිලධාරීන් විවේචනය කරනවා ඉතින් තමන්ගේ වගකීම පිළිබඳව තමන් කතා කරනවද මට අයිති වගකීම මගේ යුතුයකම මං මොනවද රට වෙනුවෙන් කරන්න ඕනේ මම නිදහස් අධ්‍යාපනයේට පින් සිද්ධ වෙන්න වසර 13ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපි නොමිලේ ලබා ගන්නවා මේ නොමිලේ ලබා ගන්න අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටට යමක් කරනවද කියන කාරණා පිළිබඳව කීයෙන් කී දෙනාද හිතන්නේ. නිසා පින්වතුනි මේ ලෞතුරා බුදුහාමුදුරන්ගේ දර්ශනය මිනිසා හදන දර්ශනයක්, හිත හදන දර්ශනයක්, දයාව, කරුණාව, මෛත්‍රිය මේ සිතුවිලි ඇති උදාර මිනිස්සෙක් නිර්මාණය කරන්න තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම අපට ප්‍රයෝජනවත් උනේ. එනිසා අර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ දස කතා පිළිබඳ අවබෝධය ලබාගෙන දෙතිස් කතා තමන්ගේ ජීවිතයෙන් ඈත් කරගෙන නිසා අපි නිතර මෙනෙහි කරන්න ඕන නිතර සිහි කරන්න ඕන බුදුහාමුදුරන්ගේ දහම කා සඳහාද කියන එක දැන් බුදුහාමුදුරෝ කවුද කියන එක අපි හොඳට හඳුනා ගන්න ඕන. මෛත්‍රිය මුල් කරගත්ත දහමක් බුදුහාමුදුරන්ගේ දහම. දේව කේන්ද්‍රීය ආගම් වලට වැටෙන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ දහම. මේක මානව කේන්ද්‍රීය දහමක්. ලෞතර බුදුහාමුදුරු දේශිතා පුංචි කාලේ ඉඳලම අපේ මේ පොඩි දරුවෝ ආගම දහමට අපි යොමු කරන්න ඕන. ආගම දහම අනුව ජීවත් වෙන්න පුරුදු කරන්න ඕන. දැන් අනගාരിക ධර්මපාලතුමා එදා කිව්වේ අපේ ජීවිත රත්න හතරක් තියෙනවා. මගේ රට, මගේ ජාතිය, මගේ භාෂාව, මගේ ආගම. මේවා පිළිබඳ මේ දරුවන්ට ඉතිහාසයේ පිළිබඳව දරුවන්ට අවබෝධයක් දෙන්න ඕන. ඉතිහාසය ගැන දන්න කෙනා රටට ආදරය කරනවා. ආත්ම අභිමානයක් ඇති කර ගන්නවා. නිසා අපේ මේ බාල පරපුර අපි හදාගන්න ශ්‍රද්ධාවන්ත දරුවෙක් නිර්මාණය කරගන්න. අර මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ බහුසුතභාවය බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්කිතෝ බහුසුතභාවය ඇති කරගන්න ඕන උගත්කම ඇති කරගන්න ඕන විභාග සමත් වෙන්න ඕන උපාධි ලබන්න ඕන හැබැයි එතනින් ප්‍රමාණවත් නැහැ බාහු සච්ඡංච සිප්පංච ඒ දරුවා තුල විනයෝජ සුසික්කිතෝ විනයගරුක නීතිගරුක පුරවැසියෙක් නිර්මාණය කර ගන්නට ඕන. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධහම දැන් මේගේ හාමුදුරුවෝ බුදුහාමුදුරන් බොහොම ශ්‍රද්ධාවෙන් අප උපස්ථාන කරපු කෙනෙක්. එයාට හිතුණා වෙනත් ගමකට පින්ඩපාතේ යන්න. ඉතින් ඒ වෙනසකටත් එක ගියා. ඒ දැක්ක ලස්සන පරිසරය. ඒක දැකලා බුදුහාමුදුරුව ගාවට පැමිණියා. බුදුහාමුදුරන් ඉල්ලීමක් කළා. ඉතින් බුදුහාමුදුරුව පළවෙනි වතාවේ ඒ මේ ගිය හාමුදුරන් මේ ගිය ටිකක් ඉවසන්න. කලබල වෙන්න මං දැන් තනියෙන් ඉන්නේ. කවුරු හරි භික්ෂුවක් එනකන් ඉන්නේ මේ කාරණාව පරක්කු කරන්න බුදුහාමුදුරේ ප්‍රකාශනය කරන්න ඇති. මම තනියෙන් ඉන්නේ මේ ගිය. කවුරු හරි එනකන් ඉන්න දැම්ම කලබල වෙන්න එපා. හැබැයි මේ ගිය හැමෝම යන්න ආදිච්චි ගියා. ඉතින් ගිහිල්ලා භාවනාව කරගන්න බැරි වුණා. හිතේ ස්වභාවය වෙනස් වෙලා ගියා නැවත පැමිණියා අර බුදුහාමුදුරු කාරණා පහක් මේ ගේ හාමුදුරන්ට දුන්නේ උපදේශ වශයෙන් කල්යාණ මිත්‍රත්වයේ සිල්වන්ත භාවය දසකතා පුරුදු කිරීම පටන්ගත් වීරිය උත්සාහය ප්‍රඥාව විදර්ශනා නුවණ මේ සත්‍ය බෝධිපාශික ධර්ම අවබෝධ කර ගැනීම නුවණ ඉතින් මේ කාරණා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා මේ ගේ හාමුදුරුවෝ තමන්ගේ චරිත ස්වභාවය තේරුම් ගත්තා. තමන්ට මොන වගේ චරිතයක්ද තියෙන්නේ? තමන්ට මොන වගේ සිතුවිලිද තියෙන නිසා රාගය ප්‍රහාණය කිරීම සඳහා තමයි අසුබ භාවනාව වඩන්න කිව්වේ. ද්වේෂය ප්‍රහාණය කිරීමට මෛත්‍රී භාවනාව වඩන්න කිව්වා. ඒ වගේම විතර්කය සිත නොයෙකුත් අරමුණු කරා අකුසල් සිතුවිලි කරා යොමු වෙන හිත ආනාපානසත භාවනාවෙන් මේ තමන්ගේ ජීවිතය පුරුදු කර ගන්න ඕන. ඒ වගේම අනිත්‍ය සංඥාව වඩන්න ඕන. අනිත්‍ය පිළිබඳව. තමන් තුල අභිමානයක් උද්ධච්චකමක් ඇති වෙනවා නම් එයා දැන් මගේ ශරීරය පිළිබඳ සමහර අය මේ ඕනර වඩා හිතනවා මම ලස්සන කෙනෙක් මම බල සම්පන්න කෙනෙක් මම නිරෝගිමත් කෙනෙක් මම ධනවත් කෙනෙක් කියලා එක එක්කෙනා අභිමානයන් ඇති කරගන්නවා මාන්නය ඇති කරගන්නවා හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ මේවා අපේ සියල්ල සදාකාලික නෑ එනිසා අපේ ජීවිතේ වෙනස් වෙනවා ජාති ජරා මරණ මේවා අපේ ජීවිතයට උරුම වෙන දේවල් නිසා අපි උපදිනවා, අපි ජීවත් වෙනවා, අපි ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙන මේක අපි නිතර මෙනෙහි කරන්න ඕන. බුදුහාමුදුරෝ දේශනා කළේ මරණ ධම්මෝමි අනතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං. අපි මැරෙනවා කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. අපි මැරෙන බව තේරුම් ගන්නවා නම් අපි පාපයෙන් ඈත් වෙලා ඉන්නවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං බුදුහාමුදුරන්ගේ අනුශාසනාව තමයි පාපයෙන් ඈත් වෙලා ඉන්න. කුසල් කරන්ඩ, සිත සමාධිගත කරගන්න. අපේ සමාජයේ අපි දකිනවා. වැඩි පිරිසක් හොඳ මිනිස්සු ඉන්නවා මේ සමාජේ. කෝටි දෙකකට වැඩි මේ ජනතාව තුල වැඩි පිරිසක් පින් ඇති ඇත්තෝ මේ රටේ ඉන්නවා. වැඩි පිරිසක් සිල්වන්ත ඇත්තෝ ඉන්නවා මේ රටේ. දන් දෙන අය, සිල් රකින අය, භාවනා කරන අය, අම්මා තාතර සලකන අය, වැඩිහිටියන්ට සලකන අය, ඒ වගේම සතා සිව්පාවට ගරු කරන අය, ස්වභාව ධර්මයට ගරු කරන අය, මේ සත්පුරුෂ පින් ඇති කල්යාණ මිත්‍රයෝ ඕනතරම් සමාජයේ ඉන්නවා. නමුත් අපට මේ මාධ්‍ය තුලින් පෙන්වන්නේ මේ සමාජය තිරිසං සමාජයක් කියන එක. මිනී මරණ, අපරාධ කරන, මංකොල්ල කන, සල්ලාලකම් කරන, බේබදුකම් වලට පුරුදු වෙච්ච සමාජයේ විනාශය කරාම යොමු වෙන පිරිස්ගේ ප්‍රවෘත්ති තමයි පෙන්වන්නේ. නමුත් මේ රටේ කොච්චර ඉන්නවද සත්පුරුෂ පින් ඇති දරුවෝ? අම්මා තාත්තට සලකමින්, වැඩිහිටියන්ට සලකමින්, රෝගීන්ට අපෝපස්ථාන කරමින්, ගරුකල යුත්තන්ට ගරු කරමින්, මේ පරිසරයට, ස්වභාව ධර්මයට පවා ගරු කරමින්, සතාසි උපාවට පවා ගරු කරමින් සමාජයේ කොච්චර පිරිසක් මේ සමාජයේ සත්පුරුෂයෝ ජීවත් වෙනවා. නමුත් අපි මාධ්‍ය තුර දකින්නෙම අසුබ දේවල්. අයහපත් දේවල් ඍණාත්මක දේවල්. නිසා මේ සමාජ ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. දැන් මේ පුංචි දරුවන්ට පොඩි කාලේ ඉඳලම අපි උගන්වන්න ඕන. දැන් විදේ පිටත් පිට රටවල් වල අපි දකිනවා මේ පොඩි කාලෙම ලදරු පාසලම තමයි මුල් කරගෙන දරුවා හදන්නේ. දැන් අද ලදරු පාසල් බොහෝ තැන්වල තියෙනවා. සමහර මේක අමනාපයක් වැරද්දක් හිතන්න එපා. මේකට ප්‍රමිතියක් නැහැ. සමහර අපේ මේ තරුණ කාන්තාව තමන් රැකියාවක් හොයාගන්න බැරි වුණාම ලදුරු පාසලක් දාගන්නවා. ඒක සාර්ථක තැනුත් ඇති. නමුත් ඒක බොහෝ තැන්වල අසාර්ථක. නිසා මේ පුංචි කාලෙම මේ ළමයා හදන්න ඕනේ. දියුණු රටවල් වල ජපානයේ වගේ රටවල් වල දරුවෝ ලදුරු පාසලේ ඉඳලා තමයි දරුවෝ ටික හදන්නේ. තමන්ගේ වැඩේ තමන් කරගන්න. තමන්ගේ වැසිකිලි කැසිකිලි පවා සුද්ධ පවිත්‍ර කරගන්න. තමන්ගේ පිළිවෙලකට ක්‍රමයකට ජීවත් වෙන්න දුන් ටික පිළිවෙලකට තියාගන්න කාමරේ පිළිවෙලකට තියාගන්න තමන්ගේ පන්ති කාමරේ පිළිවෙලකට ලස්සනට තියාගන්න තමන්ගේ බඩු බාහිරාදී පිළිවෙලකට තියාගන්න තමන් වැසිකිලි කැසිකිලි පවා සුද්ධ පවිත්‍ර කරගන්න තමන් ඒ සෙරප්පු ටික තියෙන පිළිවෙලකට තියන්න පොත් බෑග් එක පිළිවෙලකට තියන්න තමන්ගේ අනවශ්‍ය දේවල් අනවශ්‍ය තැන් වලට දාන්න ඒවා මේ කුණු කලමනාකරණයේ පවා අදාළ ඒ භාජනයේද තමන් අනවශ්‍ය දේවල්ද මේවා පොඩි කාලේ ඉඳලා හුරු කළාට පස්සේ තමන් වැඩි හිටිය වෙනකොට ඉබේ පුරුද්දක් වශයෙන් අද බලන්න අපේ සමාජේ කිසි කෙනෙක්ගේ වැඩක් පිළිවෙලක් නැහැ. නිසා මේවා වැඩි හිටියන්ගේ වගකීම් මේවා. නිසා දහමෙන්ම මිනිස්සු හදන්න බෑ. නීතියත් අවශ්‍යයි. නීතිය විනය නැත්නම් මේ සමාජය හදන්න බෑ. නිසා නීතියත් විනයත් දෙකත් ඕනේ. තවත් ආධ්‍යාත්මික සුවය මානසික සුවය මේ ධර්මයේ තුලින් අපට හදන්න පුළුවන්. නිවැරදි මිනිස්සෙක්, සත්පුරුෂ මිනිස්සෙක්. එනිසා පින්වතුනි, මේ වැඩිහිටියෝ තමයි මේ බණ ටික අහන්නේ. නිසා අපි මේ වැඩිහිටියෝ මේ තරුණ පරපුරට ළමා පරපුරට මේ ධහම මැදිවි ඇයට මේ ධහම දෙන්න ඕන. අද බලන්න අපේ සමාජයේ තරුණ පිරිස අද කාන්තා පිරිස පවා සමහර ලාවට මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා මේක බලෙන් සමහර අය මේවට යොමු කරනවා. දැන් මඟුල් ගයක් ගත්තොත් වැඩිපුරම වේදම් කරන්නේ මත්ද්‍රව්‍ය වලට. ඒක හිතනවා මහා ලොකු දෙයක් හැටියට. නමුත් අර මං මුලින් මතක් කළා වගේ දන් දීලා පින්කම් කළා අපි ඇති කරගන්නවා ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව. මත්ද්‍රව්‍ය තුලින් අපි ආයුෂයේ වර්ණයේ බලයේ ප්‍රඥාව මේ කාරණා ටික පිරියා ගන්නවා, පිරිහෙනවා. බේබද්දා කියන වචනය Tamanට මොනතරම් අප්‍රසන්න වචනයක්ද? ඒ බේබදුකම නිසා සල්ලාලකම නිසා හොරකම නිසා කොච්චර නිന്ദාපහත ලබනවද හොරකම් තුලින් අද සමාජයේ බොහෝ මිනිසු බයට ත්‍රාසයටපත් වෙලා තිබෙන නිසා අපි මේ ධර්මය සුණාත ධාරේත චරාත ධම්මේ බුදුහාමුදුරු දේශනා කළේ ධර්මයේ අහඬ ධර්මයේ ධාරණය කරගන්න ධර්මයේ අනුව ජීවත් වෙන්න නිසා අපේ සමාජය අපි දකිනවා අපේ ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ මේ ශාසන වෙනුවෙන් බුදුහාමුදුරුව වෙනුවෙන් ධර්ම වෙනුවෙන් තමන්ගේ ධනය කෝටි ගණන් වියදම් කරන අපි දකිනවා. ඒ පින් ඇති ඇත්තු සසරේ බොහෝ පින් කරපු අය මේ ආත්භාවයේ පින්වන්තව උපදිනවා. පින්වන්තව ජීවත් වෙනවා භවභෝග සම්පත් ලැබෙනවා සත්පුරුෂ දෙමව්පියෝ ලැබෙනවා සත්පුරුෂ දරුවෝ ලැබෙනවා සත්පුරුෂ සදෝ සහෝදර සහෝදරීන් පින් ඇති ඇත්තෝ ලැබෙනවා සත්පුරුෂ අසල්වාසීන් ලැබෙනවා ඒ සංසාරේ කරපු පින්කම් වල බලමහිමේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන පින්පව් අනුව අපේ ජීවිතේ තීරණය කරනවා කියන නිසා අපි පුංචි දරුවෝ පොඩි කාලේ ඉඳන්ම හදාන්න ඕන පිනට කැමැත්තක් ඇති දරුවෝ පාපයට බය පිරිසක් බවට පත් කරන්න ඕන. අර සත්‍ය ආර්ය ධනය පිළිබඳව බුදුහාමුදුරු පැහැදිලි කළානේ යමෙක් සත්තාර්ය ධනේ යුක්ත නම් එයා දුප්පතෙක් නොවේ කියලා. සත්තාර්ය ධනේ ඔබ තුල තියෙන ඔබ දුප්පත් නෑ. ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, ඔත්තප්ප ධනං, සුත ධනං, ත්‍යාග ධනං, පඤ්ඤා ධනං. නිසා මේ ශ්‍රත්තාර්ය ධනේ යුක්ත පිරිසක් අපි සමාජයේ ගොඩනගා ගන්න ඕන. මේ සමාජයේ වැඩිපුර ජීවත් වන්නේ පින් ඇති ඇත්තෝ, සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ, බොහෝම ධාර්මික අය. නමුත් මේ ධාර්මික සත්පුරුෂාය යටපත් කරගෙන අධාර්මිකයෝ ඉස්මතු වෙන බවයි අපට පේනසාද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් අත්පත් කරලා සීලු පිං ඔබට ලැබේවා මියගේ ඥාතීන්ට මේ පිං ලැබේවා දෙවියන්ට මේ පිං ලැබේවා පින්වත්නි ඔබ හැමදෙනාට අමාමහ නිවන් සුව අත් වේවා ආකාශට්ටහා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा